අවස්කයි ගෞරවනීය සංඝරත්නයේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සිළු දෙනා තපත් වෙනා සාදු කරකවත් නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සියතාපි භික්ඛවේ අල්ලකට්ටං සසේකං අතපුරිසෝ ආගච්ඡේ උත්තරාණින් ආදාය අග්ගින් අබිනිබ්බිත්තේසාමි තේජෝ පාතුකරිසාමි තං කිං මඤ්ඤති භික්ඛවේ අපිනු තේන පුරිසෝ අල්ලකච්ඡං සසෙන්නකං උත්තරාණින් ආදාය අභිමත්තේය අග්ගින් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරේයාති නෝ හේතං කන්තේති අවසර ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ශ්‍රී ඇලන් මැතිණි ආරාම පුරාණ විහාරස්ථානයේ මුල් කරගෙන මේ වගේ දවසක භාවනා හමුවක් වැඩසටහනක් පවත්වන හැම වතාවෙම මේ වගේ ධර්ම දේශනාවකට විශේෂ කාලයක් වෙන් කර ගන්නවා. නැත්නම් ධර්ම දේශනාවක් විශේෂ අංකයක් වශයෙන් අපි ඉදිරිපත් කර ගන්නවා. ඒ වගේම ලොකු ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් තිබුණා අපි එක සූත්‍රයක් අරගෙන ඒ ධර්ම දේශනා දේශනාවලියක් විදිහට පවත්වමු. එතකොට අපට ඒ සූත්‍රයට ක්‍රමයෙන් ගැඹුරට බහ ගන්න පුළුවන් කියලා. ඉතින් මේ සියලු කතා සාකච්ඡා ලාවසල්ලා වල ප්‍රතිපලයක් වශයෙන් අපි තෝරගත්තා සර්වඥාන්සේ විසින් දේශනා කරන දීච්ච වටිනා සූත්‍රයක් කායගත සති කියලා නම් කරලා යෙදිච්ච. ඉතින් මේ කායගත සති වශයෙන් නම් කරන ලද මේ සූත්‍රය අපිට සර්වඥ දේහිත ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකාය පොතේ තමයි ජීව ගන්න පුළුවන්. ඉතින් කාට හරි මේ පිළිබඳව වැඩිපුර ගවේෂණය කරන්න ඕනේ නම් මේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාශකේ මේ කායගත සති සූත්‍රය සඳහන් වෙනවා. ඉතින් අනුකූල බුද්ධ දේශනාවල අදක් කරා වගේ මජ්ක්‍ධිම නිකායෙම සඳහන් වෙන සතිපට්ඨාන සූත්‍රයේ එමෙන්නත් ආනාපාන සති සූත්‍රය වගේ සර්වඥ දේශිත මූලික ඉගැන්වීම් එහෙම නැත්නම් ආවේනික ඉගැන්වීම් අනුව යන අර සූත්‍ර දෙක වගේම සූත්‍රයක් තමයි කායගත සති සූත්‍රය. ඉතින් මේ කායගත සති සූත්‍රයේ තියෙන වටිනාකම එහෙම නැත්නම් සුවිශේෂත්වය තමයි මේක මේ ථේරවාද නිකායන් ථේරවාද රටවල් බොහෝම වටිනා එකක් විදිහට ඉස්රායිල් තියාගෙන ඇවිල්ලා තියෙනවා. එයත් ඒකේ ප්‍රායෝගික සාපේක්ෂ වටිනාකම දක්වනවා. ඉතින් මේ කායගත සති සූත්‍රයේදී සර්වජන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය වගේම ඒ තේමාව දිගේම විශේෂයෙන්ම මේ මනුස්ස කයක් ඒකට කියන්නේ ඕලානික අත්භාවයක් පෙරකල පිනක ප්‍රතිලාභයක් විදිහට ලබාගත් කෙනෙකුට කාමයට යොදවලා තමනුත් කෙලසිලා අනනුත් කෙලසන්ට පාවිච්චි කරන මේ කය කර්මස්ථානයක් කරගෙන සතිපට්ඨාන මධ්‍යස්ථානයක් කරගන්න පුළුවන් ආකාරය ඒකේ තියෙන විශේෂ පහසුකම නැත්නම් වටිනාකම ඕම අගේට පෙන්නනවා. ඒක නිසා කායගත සති සූත්‍රයට අපට තියෙන අයිතිවාසිකම් පැත්තෙන් බලනකොට අපි සියලු දෙනාම සමාන පටිලාභයක් ලාභයක් ලැබුපැත්තෝ ඒ මොකද හේතුව අපි මනුස්ස අත්භාවයක් ලැබුවා ඉතින් කවුරුත් විනිශ්චය කර ගන්න ඕනේ තීරණය කර ගන්න ඕනේ මේ මනුස්සාත්ම භාවය දුර්ලභයි ඒක අපි සිංහලයේ අපිට පුරුදු වෙලා තියෙන්නේ කන කැස්බෑවේ විශේෂිතුරකින් අහස බලන්න ආසේ මේ සංසාරේ මනුස්සාත්මය දුර්ලභයි. නමුත් අපි කීයට කී දෙනෙක් මම කාලකන්ණියෙක් කියලා මම වගේ අවාසනාවන්ත කෙනෙක් මේ ලෝකේ නැtei කියලා කොච්චර සාප කරගෙන යනවද ඒක තමයි ආමනකම කියන්නේ එතන මරිකම කියලා කියන්නේ මෝඩකම කියලා කියන්නේ අසත්පුරුෂකම කියලා කියන්නේ පාපතරකම කියලා කියන්නේ මාර පාශිකම කියලා කියන්නේ ලබාගත් මේ මනුස්සාත්ව භාවයේ අත්පටිලාභය තේරුම් ගත්ත කෙනෙක් කවදාකවත් ආ මිනිසෙකුට මොනදකින් කියන්නේ නැහැ තමන්ගේ මේ ශරීරයට අහත් කළ සලකන්නේ නැහැ. ඒ නිසා මේ කායගත සති සූත්‍රය අන්න ඒ වාගේ සියලුම මානවයන්ට මේ මානුෂාත්ත්ව භාවයේ ලැබිච්ච සියලු කෙනාට සමමිත සමසිත පතුරවන අයට වගේම Tamanටත් මේ ලැබිච්ච මනුෂ්‍යාත්ත්ව භාවය මේ මම දැන් මෙතන කියන එක දැනටමත් හොඳ දෙයක් මංගල දෙයක් පත්‍ර දෙයක් වශයෙන් තේරුම් ගත්ත කෙනාට ඒක තව තවත් ඔක්නම් ගන්න තව තවත් කුළු ගන්නවා ගන්න වටිනා සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රය ඇත්තටම කතා ශරීරය අපි මේ වෙනකොට ගෙවක් කරලා ඉවරයි. නැත්නම් මේ සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පවත්ලා ඉවරයි. ඊට පස්සේ ඒ දේශනා කතා වෙනත් මේ සූත්‍රේ කතා ශරීරය ගෙවක් කරාට පස්සේ සරුවචන් වහන්සේ විවිධාකාරයෙන් මෙනි කායගත සතියක් පඩලද කෙනෙකුට ලැබෙන ditta ධම්ම ආනිසංශ විලෝ වශයෙන් ලැබෙන ආනිසංශ උපමා රූපක මාර්ගයෙන් විවිධාකාරයෙන් පෙන්වනවා. ඉතින් පසුගිය වාර දෙක තුනේම ඒ සර්වචනාංශ මේ පාඩම උගන්වලා ඊවැනි පාඩමක් බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් කරපු කෙනාට ලැබෙනා වූ ආනිසංශ අසුවදනක් විදියට මේ දේශනා කරන පාඩයක් තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ සියතාපි භික්ඛවේ අල්ලකත්තං සසේන් ධකං අතපුරුෂෝ ආගත්තේ උත්තරාණින් ආදාය මහණෙනි දීකොටයක් තියෙනවා කට්ට කියන ප්‍රදාන කරන්නේ සාමාන්‍යයෙන් දරලියකට අල්ලකට්ටම් කියලා කියන්නේ තෙත දරලියක් වතුරට වැටලා සුමාන ගණන් පිළිච්ච දරලියක් තියෙනවා ඒක සසේන් ධකං කියලා කියන්නේ ස්නේහය සහිතයි දීවැක්කේ ප්‍රතාප අතපුරුෂෝ ආගත්තේ උත්තරාණින් ආදාය එතකොට තව පුරුෂයෙක් එනවා මේ කොටේ ගාවට මේ කොටේ තව කොටේක උලලා ගිනි උපදවන. ඉස්සර තිබුණේ නැහැ ගිනි පෙට්ටි. දැන් තමයි අපි ගිනි කූරේ අග බෙහෙත් ටික ගිනි පෙට්ටියේ පැත්තේ බෙහෙත් වල ගැටපුවාම එකපාරෙන් දෙපාරෙන් ගිනි පුරුගක් පහල කර ගැනීමේ ක්‍රමය ඇතිවීම ශිෂ්ට මනස ජීවිතයේ ශිෂ්ටාචාරයේ සුවිශේෂී අවස්ථාවක්. ඉන්න ඇති ඇති තැන උපයා ගන්න පුළුවන් වෙච්ච එක. බව මනුෂයා ගින්න පාලනය කිරීමක් වශයෙන්මයි මානව විද්‍යාව උගන්වන්නේ. ඉස්සර මනුෂයා කෙරුවේ ගින්නක් ඇති වෙච්ච තැනට වැඳ වැඳ ඉන්න එකයි ගින්න කියන්නේ දෙයියෙක්. අදිශිය ගස් දෙකක් එකට ඉලිලා ගින්න කඩගත්තට පස්සේ මේ මනුෂයාට තේරෙන්න පටන් ගන්නවා ඒක රාක්ෂසෙක් වාගේ ගන්ධන උච්චාගෙන යනවා. ඒ වාග් මේක හරියට පාවිච්චි කෙරුවොත් කැම ටිකක් පුයා ගන්න පුළුවන්. වෙන දේවල් රත් කරගන්න පුළුවන් ඒ නිසා ඒක සීල සම්පත දාර්ශනික කෙනෙකුගේ තමයි සැලකුවේ. එතකොට හේතුවේ කින්න අප කරා පැමිණෙන එකක් අපට කින්න උපයන්න බෑ කියලා. පස්සේ තමයි මනුෂ්‍යයට පුළුවන් උනේ අවශ්‍ය වෙලාවට කින්න උපයන්න. ඒ උපයන ක්‍රමයේ ඉස්සර තිබුණේ මේ වටාත් පිට වගේ එක ලී කැලලක් තියෙන එකට කියන උත්තරාණී කියලා. ඒ කියන්නේ උත්තර අරණී කියන එක. අරණී කියන පදයට සම්බන්ධ කරනවා ඕටෝ කියන ලබදෙට. උත්තරාරණී යටපැත්තට අර ගන්නවා පොඩි වෙනලෑලි කැල්ලක්. ඒක පුංචි ඔරුවක් කොටා ගන්නවා. කොටලා මේ දීයෙන් අර ඔරුව දිගේ පුංචි මේ කොළ දිගේ එහාට බෑට හොඳට තද කරලා අතුල්නකොට මේ අතුල්න ලියේ යට ගිනි ඡාපය උපදිනවා. දුන් එන්න පටන් ගන්නවා. ඒකට කියනවා යට ඒකට කියනවා අදර රාණි කියලා. ඒ නිසා උත්තර රාණි අදර රාණි දෙක ඉස්සර ඉදී උපේන කට්ටිය මල්ලක දාගෙන අරකට යනවා. යට තියෙන එක ඩියක් එක කඩු ආග ගන්නවා. ඒකේ පොඩි ඔරුවක් ඇඳලා දිනවා පොන්චි ඉරක්. ගුරු එකක්. ඒකේ මේ අටහත් මීටර වගේ ලියක් දාලා හොඳට අතුල්ලනකොට ගිනි උපේනවා. ඉතින් මේ උපමාව සර්වඥාන්සේ පෙන්වනවා යටලිය වෙනුවට ගන්නේ අතර රාණි වෙනුවට දියේ වැටලා තිබිච්ච ලී කොටයක්. තාම තෙත ගලන ස්නේහසහිත දීපටයක්. ඉතින් කවුරු හරි කෙනෙක් අර ලී ගුණි ගන්න දණ්ඩක් කරගෙන ඇවිල්ලා එයා මම ගින්දර පහසු කරනවා පාත පහල කරනවා මම රස්නියක් ඇති කරනවා කියලා තෙතලියේ අර ලී උඩ තියෙන අත උත්තර රාණිය අතුල්ලන්න පටන් ගන්නවා. එතකොට බුදුරජාණන්ච මේ චිත්‍රය සංඝයාට පවලා පෙන්වනවා මාන්නේ මෙන්න මේ විදියට එත බේරෙන ලීයක් අරගෙන ඒක උඩ තව වේලිච්ච ලීකින් අත ගාලා අතු අතුල්ලලා මම දැන් ඉන්ද්‍ර පහල කරනවා. මම දැන් තේජෝ තේජෝ ධාතුව පහල කරනවායි කියලා මිනිස්සෙක් උත්සාහ කෙරුවොත් ඒ තෙත ගලන තෙත අතරාණි ලීයෙන් ඉන්නක් හට ගනීද? එහෙම නැත්නම් ප්‍රශ්නයක් පහළ වේද කියලා. ඒකට ස්වාමීන් වහන්සේ කියනවා ඔහි සම්බන්ධේ වගේ තෙතලියක ඇතුළට කොච්චර කෙරුවක්වත් ඉනි හට ගන්නෑ. මේක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා. පෙන්ලා කියනවා යම්කිසි කෙනෙක් මේ ලද ජීවිතයේදී මේ manussත්ත්ව ප්‍රතිලාභේ ලබපු කෙනෙක් කායගත සති භාවනාව කරලා දිනවනම් ඒ කෙනාට කවුරු ඇවිල්ලා කොහොම අතුල් ලැබුවත් කවුරු ඇවිල්ලා කොහොම කුප්පැව්වත් කවුරු ඇවිල්ලා කොහොම කොණිට්ටව්වත් එයාව රත් කරන්නත් බෑ ගිනි පිටු උපදවන්නත් බෑ එයාව කෙලෙසන්න බෑ ඒක නිසා කායගත සති භාවනා කරපු කෙනෙකුට වඩලනද කෙනෙකුට මායයට අවකාශයක් නැහැ. මායයට ඇවිල්ලා යාව අරමුණු කරන්න බෑ. යම් වෙලාවක යට තියෙන ලී කොට වේදිච්ච එකක් නම් ඒක උඩ උත්තරාණි කියන ලී දණ්ඩ ඉනිකාන දණ්ඩ අතුල්නකොට ඉන්දර පාර වෙන්නත් පුළුවන් දුන්නගින්නත් පුළුවන් කොටේට ගිනි තියන්නත් පුළුවන් නිසා ඒකෙන් ඒ යටපොතේ පුච්චන්න පුළුවන්. එහෙම නැත්නම් ඇති කරගත්ත ගින්නෙන් ඕනේ ලැබුණක් ඇති කරගන්න පුළුවන්. නමුත් යටලිය තෙත බහිච්ච දෙයක් නම් කාම වතුරේ පිඟිච්ච තෙත බහින ලීයක් නම් ඒක කොච්චර උත්තරාණි කියන ගිනි කා ගන්න අතුල්ලුවත් යම් ආකාරයකින් තේජෝ ධාතුවක් ඇති කරගන්න බැරිද? යම් ආකාරයකින් ගින්නක් ඇති කරගන්න බැරිද? ඒ වගේ මායයට කාය රස සති වඩලද කෙනෙක් තුල <clears throat> කොහොමඩක්වත් ඉඩක් ලැබෙන්නේ නැහැ. කොහොමඩක්වත් යාව ආරමුණු කරන්න බෑ. ඒකෙම මායයට පේන්නේ නැතු යනවා. ඉතින් මේ දේශනා කරන්නේ සර්වජන් වහන්සේ කායගත සතිය උගන්වලා ඉවර වෙනවා. නමුත් හොඳ විමසන්නෝනින් බැලුවොත් මේ කායගත සතිය පිළිබඳව බණ අහපු කෙනාට එහෙම මේ මම කායගත සතිය කරන්නේ කියලා එයාටත් කියන්න පුළුවන් මම යම් ප්‍රමාණයකට කායගත සතිය දානවා කියලා. නමුත් ඊට වැඩිය ඒක ගැන හොඳට හිතින් මේ විමසලා බලලා නුවණින් සලකලා බලලා මේ ලැබිච්ච manussත් ප්‍රතිලාභය අපි මෙතෙක් කල මම කාලකන්ණියෙක් මට හිතුවැතු දේවල් ලැබුණේ නැහැ මට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණාය අප්‍රියයන් හා එක් වෙන්න සිද්ධ වුණාය මගේ මේ කය දෙදගෙනල දුන්නාය ආදි වශයෙන් මේ කයර සාප කරගෙන ජීවත් වෙන කෙනාට මේ කායගත සතිය බණක් කරුණට වැඩකුත් නැහැ හිතට ගන්නෙත් නැහැ නමුත් යම් කිසි කෙනෙක් අපේ හිතම කායගත සතිය පිළිබඳව බුද්ධ දේශනාව හෝ බුද්ධ ශ්‍රාවකෙක් කියනදා කාලා තමන්ගේ මේ කය හැබෑටම මේ වගේ කරුණා මෛත්‍රියෙන් කර්මස්ථානයක් කරගත්තොත් තමන්ගේ කය කයගත සතියට කාගියාසී කියලා මේකට කියනවා. කය අනුගිය සීය පිටවන්න ප්‍රස්තුතියක් කරගත්තොත් අපි කරලා නැති දෙල්ලමක් මේක. හොදක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මට මේක හොඳයි කියලා නුවණින් පිරික්සා බලපු කෙනා අහල නුවණින් පිරික්සා බලපු නැති කෙනාට වැඩිය හොඳයි. ඒකට කියනවා චින්තාමය ඥාන කියලා. එහෙම නැත්නම් අන්වේ ඥාන කියලා කියනවා. එහෙම නැත්නම් තර්ක ඥාන කියලා කියනවා. එයා සාමාන්‍ය බුද්ධි කල්පනා කරනවා අපි මේ ශාරීරිය අපි පාවිච්චි කරන්නේ කාමෙට අනුන්ට කාමයේ උදව් කරන්න අවශ්‍යන්ද තමන්ටත් කාමේ වඩන්නයි ඒක නිසා මේ යන්ත්‍රේ පරිණාමයේ මේ මනුෂ්‍ය ශාරීරිය හදලා තියෙන જાතිය බෝකරන්න. ඒකට කවුරක්වත් ආයකට නලියකට තටමන්න දෙයක් නැහැ, කටුගයි කටුල් කරන දෙයක් නැහැ මේ යන්ත්‍රේ තියෙන જાතිය බෝකරන්න. ඒක පිළිබඳව කාටවත් ලැජ්ජ වෙන්න දෙයක්වත් නැහැ. ඒ කාටවත් මේ කාමයේ වඩන්න දෙයක්වත් නැහැ. සත්‍ය කියන්නේ කාමෙම තමයි. වෙන මොකක්වත් නැහැ. ඉතින් එවැනි කාමයක් දනවන මේ ශරීරය අරගෙන සතිපට්ඨාන අරමුණක් කරගන්න කය අනුගිය සිහිය පිටවන්න යම් කිසි කෙනෙකුට කල්පනා කරන්න කය පිළිබඳව ආකල්පය සංකල්ප විකල්ප විතර්ක බොහෝ කොට වෙනස් වෙනවා. මේ කය මට පාවිච්චි කරන්න පුළුවන්. කර්මස්ථානයක් විදිහට කයානෝගේ සීය පවත්තන්න කායගත සතිය පවත්තන්න කියලා ඉතින් මේ ආකල්ප වෙනස ඇතිවිච්ච මිනිස්සයා තමන්ගේ කය දිහා බලන හැටි ඒ ආකල්ප වෙනස ඇතිවිච්ච නැති මිනිස්සයා තමන්ගේ ආකල්ප කය දිහා බලන හැටි ආත්මසින් වෙනස් ඒ වගේම එවැනි ආකල්පයක් ඇතිවෙච්ච කෙනා තව කෙනෙක්ගේ කය දිහා බලන හැටි ආකල්පය ඇති නොවිච්ච කෙනා තව කෙනෙක්ගේ කය දිහා බලන හැටි ඒ වාගම වෙනස් ඒක නිසා කොයි කෙනාට කොයි වෙලාවෙදී මේ කය පිළිබඳව යහ කල්පනාව මන ආකල්පය යොන්සමජිකාර්ය සම්මාදිටිය පහළ වෙයිද කියලා මොනම කෙනෙකුටවත් කල්ලාතු විනිශ්චය කරන්න බෑ. ඒකේ ඒ තරම්ම අහම්බයක් කොච්චර බණ ඇහුවත් ඒ කෙනා ඒ බණ මඩුවට යන්නේ කාම දනවන අදහසට. ඉහිලා බලන්නේ කාමයට ඕන කරන පොහොර. ඒක තමයි උග දෙනෙක් ওই වැඩ කටයුතු වලට යන්නේ ඒ තමන්ගේ තියෙන කාම ආසාව ඉෂ්ට කරගන්න. ඉන්කම් පොළවල් වල, වෙසක් තොරන් වල, ඒ සැනකෙලි වල හැම කෙනෙක්ම යන්නේ අනේ බුදුහාමුදුරුවෝ අනේ මේ මේ අරහං සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු කියන්නේ නෙවෙයි. එතන ගියාට පස්සේ අපිට හැපි වෙසක් හොවෙතත් හැපි හැපි වෙසක් කරන්න. ඒකට තමයි තොරන් බලන්න යන්නේ හැපි වේසක් කියලා. යන්නේ හැබැයි හැපි හැපි වේසක් එකට. ඒකට පාවිච්චි කරන්නේ තොරනේ බිම විතරයි. යන කට්ටිය තමයි හැපිලා යම් කිසි ආස්වාදයක් වෙන්නේ. මේකට කියනවා ආගම කියලා. මේක තමයි අපි බුද්ධ ආගම කියන්නේ. නමුත් ඒ කය මේ විදිහට කාම ආශාව සඳහා අනුන්ටත් ඇති කරන තරණ්ඩත් ඇති කරන දේ කරන වෙනුවට ඒ කයෙන් කායගත සතිය ඇති කරන්න පුළුවන්. බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා අපට මේ තමන් ළඟම තියෙන මේ සම්පත්තිය නිසි වෙත නිසි ආකල්පයක් නිසි මානසිකාරයක් දිට්ඨියක් උතුල කල්පනාවක් පහල කරලා දෙනවයි කියලා කිව්වහම බුදුචානන්දට 100 100ක් එක් කරන්න බෑ ඒක ඇහිච්ච කෙනා තුළ ආකල්ප වෙනසක් වෙනවා ඒකට අපි කියනවා චින්තාමය ඥානකේ මෙන්න මේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන දෙක ඇති වෙච්ච කෙනා විතරක් මේක කරබැලීමේ ආශාවක් ඇති කරගන්න මගේ කයම මුල් කරගෙන මම මේ භාවනා ටිකක් කරලා බලන්න ඕනේ කියලා එතකොටත් ඥානයක් එනවා. ඒකට කියනවා භාවනාමය ඥාන එතකොට මේ චින්තාමේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන බහු කරලා භාවනාමය ඥාන ලැබපු කුංචි පරිශනාවක් කළ කුංචි ප්‍රමාණයක් ඥාන ලැබුගත්තො ඉන්න. ඒකම නැවත නැවත කිරීමෙන් මේ කය පිළිබඳව කායගත සතිය සෑහෙන දියුණු කරපැත්ත ඉන්නවා. තව සමහරක් ඉන්නවා මේ බුදු ඥානanse මේ විස්තර කරන විදිහට මාය ඇවිල්ලා කොනිට ඇවුවත් උත්තරාණී කියන ලීයෙන් මෙහෙම කීනිගාන දණ්ඩෙන් ඇතිල්ලුවත් පාවියක් පහළ වෙන්නේ නැහැ, ද්වේෂයක් පහළ වෙන්නේ නැහැ, මෝහයක් පහළ වෙන්නේ නැහැ. ඒක අල්ල කට්ටන්න වගේ හොඳටම තෙමිච්ච ලී කොටයක් වගේ ගිනි උපදවන්න බෑ. අන්න එහෙම කෙනාට විතර පැමිණෙන මායයා නැත්නම් ඒ මාර කෙලස් මාරපාක්ෂික කෙලස් වඳ භාවයටපත් වෙනවා නාස්ති වෙලා යනවා ඔය ඒතියෙන්දී ඒකයි ඒකේ තියෙන ලස්සනම කැලේ ඒතියෙන්දී අර තෙත කොටෙත් ඇවිල්ලා අතුල්ලන එක නම් මායя කරනවා. අපි හිතන්නේ එච්චර දියුණු වෙච්ච එක නම් මායя එන එකක් නෑ. කෙලස් අරමුණු දෙන එකක් නෑ කියලා නෑ. කොච්චර භවනා කරත් කොච්චර දියුණු වුණත් ඒ මායяගේ ඇවිල්ලා කොනහන ගතිය, අවුස්සන ගතිය, තව දැන් හරි පුළුවන්ද ඉන්දර උපදවන්න කියන ගතිය දකින්නකොට පේනවා කෙලස් කියන්නේ විලිලෙජ්ජ නැති જાතියක්. මොනම විලෙජ්ජාවක් නැහැ. අන්න ඒක තමයි කෙලස් කියන්නේ. අපි හිතන්නේ එහෙම නෙවෙයි අපි මේ මේ ආරස්සා දාගත්තොත් අපි ළඟට කෙලෙස් එන එකක් නැහැ. ආයෙත් අයින් කරලා හිටියොත් අපිට ආරස්සාවක් තියෙන නිසා අපි දැන් කෙලෙස් වලින් මිදිලා කියලා කතාවක් නැහැ. පුදුරජානන්සේ බුදුනට පස්සෙත් මායя. ඇවිල්ලා ඒ වෙලාවෙත් හෙට්ටු කරන්න පටන් අරගත්තා දැන් උන ගිහිල්ලා දෙකම බාරගත්තොත් මම එන්නම් ප්‍රධාන ඇමති විදියට උදව් කරන්නට. එහෙම නැත්නම් කාටේ බාහිරයක් නැති ඇමති මණ්ඩලෙ මට දෙන්න අමත්‍යංශෙ මට දෙන්න මම ඔක්කොම කර දෙන්නම් කියලා. ඒසට බුදුරජාණන් වහන්සේ මේ තරම් බුදුහාමට ආදරෙන් සාදරෙන් කවුද කතා කරන්නේ මේ මාරමස්සික. මේ බුදු වෙච්ච බුදුහාමතුරන්ට ඔහම නම් පසේ බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට සහ ආර්යයන් වහන්සේලාට ඕ නිකම්ම නිකන් සිරිකෙදස්ලා කොහොම හිටියේ? උදේ ඉඳලා හැන්ද වෙනකන් එක දිගටම ගිනි ගහනවා. දණ්ඩෙන් ගහන එක තමයි කරන්නේ. ඒ පැත්තෙන් රාගය අවශ්‍යනවා, මේ පැත්තෙන් ද්වේෂය අවශ්‍යනවා, මේ පැත්තෙන් මෝහය අවශ්‍යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දකින්නවා තමයි වහන්සේගේ ජීවිතයේ මේ සුතමේ ඥාන, චිත්තාමේ ඥාන, භාවනාමේ ඥාන වඩාගත්තට පස්සේ මේ මායාව විසින් අවශ්‍යන ඒ හැම කෙනෙහිල්ලක්ම ජයග්‍රහණයක්, ලාභයක්, සත්කාරයක්, සම්මානයක්, සීලෝකයක් කියලා සලකන මේ පුතත් ජනයා කොච්චරක් මාර රාජ්‍යයේ මාර රාජධානියේ වැලකම් කරමින් මාරයට ආවඩායෝ කියනවා. ඒ මාරයා දෙන හැම කෙනහිල්ලක්ම පෘථග්ජනය බාර ගන්න ලොකු ජයග්‍රහණයක්. මට අවශ්‍ය වෙලාට ඇති වෙන රාගය ඇති වුණා. මට අවශ්‍ය වෙලාට ඇති වෙන ද්වේෂය ආවා. මට අවශ්‍ය වෙලාට ඇති වෙච්ච මොහය ආවයි කියලා තුන් වේල බත් කනවා වගේ තමයි අපිට දවසක් කොහොමඩක්වත් ගත කරන්න බෑ අවශ්‍ය ප්‍රමාණයක් කරලා. ප්‍රමාණයේ රාග ටික අපිට හම්බුනේ නැත්තම් අවශ්‍ය කරන ද්වේෂ ටික අපිට හම්බුනේ නැත්තම් අවශ්‍ය කරන මොහේ නැත්තම් ඒස දවල්ට කරනවා රැයට කරනවා වගේ තමයි අපේ හිත නිතරම මේ මාය ඇවිල්ලා මේ ගිනි ගන්න ගන්නකොට අපිට මේ නිකන් සම්භාහණය කරනවා වගේ ඒකට මුදුව සමීපයක් දැනෙනවා බොහොම සන්තෝෂයක් දැනෙනවා මායя නිසි කෘත්‍ය කර දෙනවයි කියලා ඉතින් පහන්පත්තු කරලා මායයට පින්පමුණනවා අනේ හෙටත් එන්න මේ වෙලාවටම උතර නෙවෙයි අනිත් පැත්තට පොඩ්ඩක් අත ගාලා යන්න කියලා. ඉතින් එහෙම එහෙම මනුස්ස ප්‍රජාව දිහා බලනකොට බුදුහාමතුරු මිනිස්සෙක් විදිහට මොන විදියෙ හැඟීමක්ද පහළ වෙන්නේ මේ මිනිස්සයෝ විශේෂ ප්‍රත්‍යඥයා මේ මායාවේ මේ ගිනිගානා වැඩපිළිවෙලට කොච්චරක් ආවඩායි ගෝ කියාගෙන පොහොර දාගෙන මේ අල්ලපු ගෙදෙත් වැඩි මට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ගත කරනකොට කොච්චරක් ඒ පු탁ජන පිළිස මරණින් යහපත් අපායට යනවද කීයෙන් කී දෙනාද මේ නිසා අනිවාර්ය අපායයි තියෙන්නේ නමුත් මම මේක බේරෙන්න ඕන නේද ඒක නිසා මට මේ හයිය හති තියෙන වෙලාවේ මම මේක තේරුම් අරගෙන මේ කාමෙන් කාම විතක් වලින් ව්‍යාපාද විතක් වලින් විහිංසා විතක් වලින් අයින් වෙලා නෙක්ඛම්ම විතක් කාමෙන් නික්ම යෑමේ විතක් කරා අව්‍යාපාද විතක්කයි අවීංසා විතක්ක වැඩුවේ නැත්තම් ඉත නිතරම තියෙන කාම විතක්ක වල ව්‍යාපාද විතක්ක වල වීසා විතක්ක භාවනා නොකරන එක නෑ ඒක දන්නේ නෑ මොකද එයා දන්නේ කාම විතක්ක වීසා විතක්ක ව්‍යාපාද විතක්ක විතරයි භාවනා කරන එක නා දන්නවා මම කොච්චර උත්සාහ කරත් මගේ හිත කාම විතක්ක ව්‍යාපාද විතක්ක වීසා විතක්ක වලින් අයින් කරන්න කොච්චර දෝ හිතාදින්න ඒකට කියලා නිසා භාවනා පටන් ගන්න කෙනාට ලොකු පශ්චාත්තාවයක් එනවා. මම සුතුදේ තියන්දට සිල් ගත්තට සිල්ලුතුන් මැද හිටියට උජනීය ස්ථානක හිටියට හිත දෙවේලේ කාම විතක්ක පහල කරනවා. හිත දෙවේලේ ව්‍යාපාද විතක්ක පහල කරනවා. විහිංසාව විතක්ක පහල කරනවා කියලා තමගේ කාලකන්නිකම සීලී දුර්ලකම සතිය නැතිකම ආත්‍යාත්මික තරන් නොවන මේ හිතවිලි නිසා බොහෝ පශ්චාත්තාප මේ පශ්චාත්තාප වීමත් මාර්ගයක් මේ පශ්චාත්තාපය මාර්ගපක්ෂය. මේ පශ්චාත්තාපය කෙලේශය. ඉති මුද්‍රජානසන් දෙකක් කියලා දෙන්නේ. එකක් තමයි උච්චර අමාරුවෙන් අර ගිහිගෙන් නික්මෙන එක. නැත්නම් කාම ලෝකෙන් නික්මෙන එක. නික්මිලා ආවට පස්සේ පරිේශණය කරනකොටම වරදිනවා. පරදිනවා. පශ්චාත්තාප වෙනවා. දැන් ඊට පස්සේ බණ කියන්න වෙනවා. ඕක උඹට විතරක් නෙමේ පුතේ හිත වෙන්නේ. ඔක උඹට විතරක් නෙවෙයි දුවේ හිට වෙන්නේ. මේක තමයි ස්වභාවයේ. ඔබ මේකේ පශ්චාත්තාප වුණොත් අසත්පුරුසයි, පාපතරයි. ඔබ ශ්‍රද්ධාව ඉස්රායිල් තියාගන්න. ඔබ කුසල ඡන්ද ඉස්රායිල් තියාගන්න. මේ ඉතිසල ඔබ ගමනගේ ඔක්කොගේම ආදර්ශය ගනි. ඔකට ලෑස්තිලා ඵලයන් පළවෙනියෙන්ම හම්බ වෙන්නේ මායя කැමති නෑ තමන්ගේ මාර දෙයියෙන් අයිගෙනවා දකින්න රාජධානියෙන් අයිගෙනවා දකින්න ඒ නිසා ගාන්තරන් අතුරුාන්තරා කරන බලපෑම් කරන පශ්චාත්තාප කරනවා මේක බලාපොරොත්තුෙන් යන්න කියලා ඒ භාවනා කරනකොට ලැබෙන මුල් මුල් අත්දැකීම් ටිකේ තියෙන පැඟිරි ගතිය අමිහිරි ගතිය කටුකරෝසන ගතිය වංචනික ගතිය තේරුම් ගන්නට භාවනා කළා විතරක් මදි මූලික උපදේශ පිළ භාවනා කළා විතරක් මදි ඒක භාවනා කරපු කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න ඕනේ මට භාවනා කරන්න මෙන්න මෙහිමයි සිද්ධ වෙන්නේ එතකොට මගේ හිත මේ මේ විදියට මුකුලිත වෙනවා, අසුබානවා, පශ්චාත්තාප වෙනවා. ඉතින් ඇයි මෙච්චර මේ ගිහි ගියතරලාව මට? ඇයි මෙච්චර මේ ලස්සන කායගත සත්‍ය වඩන මට මේ විදිහට පැංගිලි රසයි? ඇයි මේ විදිහට කටුකරෝසන වෙන්නේ? ඇයි මට මේ විදිහට ඉස්සරහට යන්න බැරි වෙන්නේ කියලා ඒ කෙනාට තව කෙනෙකුට කියන්න හිතෙන්නේ නැහැ තමන් කාලකන්ණිය කියලා හිතාගෙන ඉන්න කෙනාට. තමන් පිළිබඳව චෝදනා කරන කෙනාට කිව යුත්තක් විදිහට තේරෙන්නේ නැහැ. ඒ නිසා එයාට භාවනා කරවලා ධර්ම සාකච්ඡාත් කරලා මේ අවංකව Taman දකින්න දේ තව කෙනෙකුට කියන එක අපි උඩ කියන ධර්ම සාකච්ඡා කියලානේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා අංගයක්. එහෙම නොවුනොත් තනියම මේ සටනේ දැනගන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම සාමූහික ප්‍රයත්නයක් ඕනේ. මෙන්න මේ සාමූහික ප්‍රයත්නය තමයි බුද්ධ ශාසනය කියන්නේ. ශාසනය ඇති කාලේ විතරයි මේක කරන්න සතිය අපිට ලැබිලා තියෙනවා නම් අපි දැනගන්න ඕනේ භාවනා කරනකොට මේ කායගත සතිය වඩනකොට මුලින් මුලින් ඇති වෙන මේ පැංගිරි ගතිය ඒක හරියට දෙහිගිටි ලෙල්ලත් එක කණ්ඩා හදනකොට ඉස්සල්ලා එන්නේ දෙහිවල තියෙන මුල් ගතිය නෙමෙයි පැංගිරි. ඇත් දෙකටත් එක ගහනවා. ඒක නිසා දෙහිගිටිය පින් කරනකොට දෙහිගිටිය කපන්නේ ඉස්සලා තලනවා. තල්ල තල්ල තල්ල පොත්තේ තියෙන පැංගිරි අයින් කරලා තමයි කැපුවොත් ඇඹුල් ටික ගන්නවා. දෙහිගිරිය පැංගිරි පිටින් කෑවොත් ඇඹුලෙන් ඉස්සලා අර පැංගිරි ගතිය නිසා සම්පූර්ණ දෙහිවල ගතිය වෙනස් වෙලා යනවා වගේ ඒ මුලින්ම මේ පැංගිරි ටික අයින් කරගෙන ඉස්සරහට යන එක බුදුජානකසේ විස්තර කරන්නේ සුතා ධතා පරිචිතා මනසානුපේක්ෂිතා දිට්ඨියා සුප්පටිවිද්ධා සුතා කියලා කියන්නේ බණ අහන කියන බණේ නම් කියන දේ අනේ බොහොම හොඳයි මේ කාමයේ හැසිරෙන රටේ ගී ගී අතල්ලා යන්නේ කොහොඳයි කියලා බණ කියන තේතකොට කෙනෙකුට කරන්න හිතෙනවා. ඒක ධතා කියලා කියන්නේ හිතින් දරාගෙන ඉන්නවා. මම මේක ඉස්සලා ලක්ෂ වාරයක් මේක අහලා තියෙනවා. මේක දැන් මම කරලා බලන්න ඕන කියලා කියන්නේ හිතින් දරාගෙන ඒකට සැලසුම් කිරීමෙන් පමණයි. ඒක අතහැරීම ස්වභාවයෙන් මායාවේ න්‍යායපත්‍රය නෑ. ඒක කාගවත් න්‍යායපත්‍රය නෑ. ඒසයකට සැලසුම් කරන්න ඕනේ. ඒක ඉස්සලා ඒක හිතට දරා ගන්න. ඊට පස්සේ වචසා පරිශිතා මුද්‍රජනස කියන වචනය කටපාඩම් කරමින් අදගතාර්ථ දැනගැනීමෙන් හොඳට පිළිසිඳ දැනගන්න ඕනේ මේ කීකේ අතහැර පමණින් කෙලස් කැපීම සිදු වෙන්නේ ඊට පස්සේ මේ කායගත සත්‍ය පිළිබඳව වචනාර්ථ තේරුම් අරගෙන ක්‍රියාවත් කරන්න වෙනවා අරියංකේ වශයෙන් සක්මණ වශයෙන් එදින්දා වැඩවල සත්‍ය පිහිටීම් වශයෙන් ඉතින් ඒකෙදී ඒ සත්‍ය කියන වචනයට පවා নানা ප්‍රකාර අර්ථ තියෙනවා විවිධ විවිධ අර්ථ තියෙනවා. ඒ ඔක්කොම එක එක එක එක එක එක කටපාඩම් කරලා ලියාගෙන ඉතේ දරාගෙන හිටියොත් යාට තේරෙන පටන් අර ගන්නවා අපි සම්පූර්ණ දෙවෙනි භාෂාව ඉගෙන ගන්න හදන වැඩි හිටියෙක් වගේ මේ මාතෘකාවට අපි හැමදෙනාම නමකේ. කායගත සත්‍ය පිළිබඳව, සත්‍ය පිළිබඳව, සතිපට්ඨාන පිළිබඳව, ආනපන සත්‍ය පිළිබඳව අපි ඔක්කොම නමකේ. ඒ නිසා අපිට මුලටම බහින්න වෙනවා අපේ පඬිතුකම් ආඩම්බරකම් ඔක්කොම බිම තියලා අන්න ඒ තියෙද්දි කරගෙන යනකොට මනසානුපෙක්ඛිතා මනසින් අනුපෙක්ඛනාව කරන්න ඕනේ නැවත නැවත සලකා බලන්න ඕනේ මෙන්න මේ කාරණා මොකද්ද මේ හිත ස්වභාවයෙන්ම මම දැන් මෙතන කියන එකට වෛර කරන හිතක් තියෙනවා මොනම තාලෙන්ම කොච්චර ආනිසංස කියලා දුන්නත් මේ මම දැන් මෙතන කියන තැනට තිබ්බ ගමන් ලාහට ගෙම්බ එකතු කරනවා වගේ එක ගෙම්බෙක් කල්ලලා ලාහවට දානකොට අනිත් ගෙම්බ ගන්න ඉසල මේ ගෙම්බ පයි. ඒ නිසා අපි මුළු ජීවිතේම අපි උපයලා තියෙන හැම ඥානයක්ම හැම ශිල්පයක්ම මේ මම දැන් මෙතන කියන මොහතට කරන ද්වේෂයක්. ඒකට හරි දක්ෂයි අපි. මොකද මේ මම දැන් මෙතන කියන එකට අපි නොදකින් ඔබ තන් කියන්නේ. මේක තමයි මනුෂ්‍ය ශිෂ්ටාචාරය මේක තමයි අපි මේ හැදියාව කියලා අරන් තියෙන්නේ. මේ මම දැන් මෙතන කියනට වෛර කරනවා නම් ඒකට වෛර කරලා කරන ඕනම දෙයක් අපිට කරත හැකි මොන තරම් අත්දැකීම් අඳුරලා දුන්නත් මේ මම දැන් කියන තැන ඉන්න කැමති නැහැ. ඉතින් මේක මනසින් අනුපේක්ෂා කරන කෙනාට සොයා බලන කෙනාට තේරෙනවා අපි හැම හැකියාවක්ම වර්තමාන මොහොතේ හිත පටන් ගන්න උදව් කරනවා. හැම ලාභයක්ම හැම සත්කාරයක්ම හැම සිලෝකයක්ම හැම ජයග්‍රහණයක්ම හැම ඥානයක්ම හැම නිර්මාණශීලීත්වයක්ම හැම ප්‍රගතිශීලී කියන හැමදේම කරන්නේ වර්තමාන මොහොත නමුත් තිරසනේ කොට නැති විශේෂ ශක්තියක් අපිට තියෙනවා මගේ හැම හැකියාවක්ම ලාභය සත්කාරයක්ම සම්මානයක්ම සිලෝකයක්ම නිර්මාණශීලීත්වයක්ම ප්‍රගතියක්ම වර්තමාන මොහොතේ හිත පන්නන බව මට දැනගන්න පුළුවන් ඒකයි මේ මිනිස්යාට දෙන විශේෂම ලාභේ මේ හැම නාටකමක්ම නටන්නේ වර්තමාන හිතේ මොහොතේ හිත පාරන. මෙන්න මේ ආකල්පය ඇති කරගෙන දවසකට සුළු වේලාවක් හරි නැත්නම් එහෙම භාවනා කරන පිරිසක් එක්ක එකතු වෙලා හරි මේ ප්‍රයත්නය කායගත සතිය සඳහා පූර්ණ දෝතිම්ම කරන මුළු හදින්ම කරලා මේ පිට පණින්න හදන හැටි වර්තමාන මොහොතේ ගත්ත ගමන් හිත පිළිපදින්න හදන ගතිය කුඩල පොට්ට උඩ තිබ්බහම ඒ කුඩලට සැපක්වත් ආඩි ගතියක්වත් තේරෙන උට වීදි ගතිය තේරෙන ඉක්මනට පෙරලා එයා කරන්නේ තෙතමන තැනකට යනවා අන්ධකාර තැනකට යනවා එතන තමයි යාට සැප එيشා පොට්ට කියලා කියන්නේ සුඛෝපභෝගී දෙයක් වුණාට කුඩලට ගැලපෙන්නේ ඒ වගේ අපේ අපේ හිත කොච්චර කුඩලෙද්ද කියන එයා හොයන්නෙම තෙත ගතිය එයා හොයන්නෙම අර කියන අන්ධකාරයේ ඡායකෙරිලා යනවා මෙන්න මේ බව දැනගෙන නැවත නැවතත් කායගත සත්‍ය පිහිටෙව්වොත් ගොඩාක් විකට විස්තර කියන්න ඕනේ අපි කෙටියෙන් කියමු කාට හරි තේරුණොත් මේ දුෂ්කර කෘත්‍ය කරන එක තමයි මිනිස්යාට තියෙන එකම ශ්‍රේෂ්ඨම අභියෝගය ඒක නිසා ලදලද වෙලාවේ මම මේ මම දැන් මෙතන නැත්නම් මේ කයෙහි හිත පැවැත්වීම කරනවා මේක තමයි මම බහුලීගත කළ යුත්තේ දියුණු පවුණු කළ යුත්තේ කියලා මේකට ආකල්පේ පිහිටියයි කියලා හිතන්නේ මේ සංකල්පය හදාගත්තයි කියලා හිතන්නේ මේ සම්මාදිට්ඨිය හදාගත්තයි කියලා හිතන්නේ මේකට ඕන යෝනිසමනස්කාරය කියලා කියන්නේ ආන් එහෙම ගත කරන කෙනෙක් දවස පුරා Taman ව්‍යාපාරයක් කරලා ලාභයක් උපයන්න හදනවා වගේ එයා මනුස්ස ජීවිතේ පුළුවන් තරම් බලන්නේ අදට වැඩිය හෙට මේට වැඩිය කය අනුගිය 100ක් ගත කරන්න. මම මෙතන දැන් කියන එකට ගත කරන්න. ගත කරනකොට ගත කරනකොට මෙයාට යම් යම් ආකාරයේ ක්‍රමසා වෙදි. ඒ වගේම සප්පාය කරුණු ඒ වගේ මේකට yaadena දේවල් ටික ටික ටික ටික එකතු වෙන්න පටන් අර ගන්නවා. මේ කායගත සතිය අහපු දෙයට වැඩිය, ඉචින්දරාගත් දෙයට වැඩිය මම මේක වැඩි කරන්න ඕනේ කිව්වට පස්සේ හම් වෙන මේ ක්‍රමසහ විදි එන්න පටන් අරගත්තට පස්සේ ආට තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල මේවා සේරම වැරදිලි පෙරදිලි කියලා අයින් කරපු දේවල් කම්මැලිකම් නීරසකම් අතපල්ලි වැටීම් කියලා අල්ලගත්ත දේවල් දැන් මම මේ වෙනුවට විවේකී හොයනවා උදකලාව හොයනවා විස්රාමයේ හොයනවා ලදදී සතුට වෙන්න බලනවා බලලා පුළුවන් තරම් බලනවා මේ කයත් එක්ක ජීවත් වෙන්න කියලා. මේ එකකින්වත් අපි දෙකළු දෙන්නෙකුට වෙනසක් නෑ සමානව හැකියාවක් තියෙන සමාන විභවයක් තියෙන්නේ. නමුත් ඒ ටික අහුලගෙන ඒක තමන්ගේ ජීවිතයට යොමු කරගන්න, ගොනු කරගන්න අපි මෙතෙක් කල බලපු නැති එකයි හෝනියම වෙලා තියෙන්නේ. අපි කරපු ජඩකම වෙලා තියෙන්නේ. ඒ නිසායි අපිට මේ සංසාරෙ මෙච්චර දුක් දෙන සංසාරයක් ලැබිලා තියෙනවා. ඔයලා බලන්න පටන් අරගත්තොත් දවසේ ටිකෙන් ටික වැඩි කරමින් සමීප වෙමින් ආසන්න වෙමින් උච්ඡන්න වෙමින් මම දැන් මෙතන ඉන්නවා කියන එකත් එක ගතකරනද අපි ශිරු දිනාටම සමාන ප්‍රස්තාවක් තියෙනවා. ඥාන කෙනෙක් වුණා පරිම කෙනෙක් වුණායි කියලා ප්‍රශ්නයක් නැහැ. බාල වුණා වැඩිමාල් වුණායි කියලා ප්‍රශ්නයක් නැහැ. උගත් නුගත් කියලා ප්‍රශ්නයක් නැහැ. කැත වුණා ලස්සන වුණායි කියලා ප්‍රශ්නයක් නැහැ. පැවිදි වුණා පැවිදි වුණායි කියලා ප්‍රශ්නයක් නැහැ. බෞද්ධ බෞද්ධ කියලා ප්‍රශ්නයක් නෑ. අපිට තියෙන අවස්ථාව අවුලන්න දන්නේ නෑ. ඉතින් යම් කෙනෙක් ඒක ඇහිීමේ හැකියාව මට ඉඳගෙනම ඉන්නකොටත් සියලු වැඩ බහා තබලා අතක් පිට අතක් තියාගෙන මේ කයේ හිත පාත්ත ආශ්‍රත් ප්‍රසංශයano ඉතින් සක්මන් කරනකොට සියලු ගමනක් යනවා නෙවෙයි නමුත් යෑමක් කියනවා ගමනක් නැති ගමනක් යනවා අන්නේ මේ යනකොටත් බලනකොට බලන්න පුළුවන් නම් මේ මම මගේ කයත් එක්ක ඉන්න බලනවා කියලා ඒක සාමාන්‍යයෙන් දිනදා වැඩ කරන සරල කටයුත්තක් කරනකොට ඒකාකාරීව කරන වැඩකදී අපිට බලන්න පුළුවන් මේ යන්ත්‍රය වැඩ කරන හැටි. එහෙම කරමින් මේක දිනු කරමින් දිනු කරමින් යන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට අපි අද යෝගාවචරය කියනම දානවා. ඒ යෝගාවචරයට තියෙන මේක කලපුරුද්ද කියලා එකක් තියෙනවා. අහපුරුද්ද කියලා එකක් තියෙනවා. දැකපුරුද්ද කියලා එකක් තියෙනවා. ඒ නිසා වඩා වඩා කරන්න කරන්න කරන්න තමන්ට කලපුරුද්ද එකතු වෙනවා. ඒකෙම නැවත නැවත බණ අහන්න අහන්න ඒකටම yaadena බණ පද ඇහෙන්න පටන් ගන්නවා. මේක තමයි සාසනය කියන්නේ, මේක තමයි අට කතාව කියලා කියන්නේ, මේක තමයි පැවිද්ද කියලා කියන්නේ, මේක තමයි බ්‍රහ්මචර්යය කියලා කියන්නේ, මේක තමයි යෝගාවචරකම කියන්නේ. මම මෙච්චර කල් මොනවද කළේ කියලා අහවුරුද්ද එන්න පටන් ගන්නවා. ඒ වගේම තේරෙනවා අපි හිතනවට වැඩිය පිරිසක් මේක දැනටමත් කරමින් අපි ළඟම අපිට ඇඟිලා ජීවත් වෙනවා. සත්පුරුෂෝ ඕන තරම් ඉන්නව කරනවා. යැත්තු දකින්නකොට පේනවා අපිට වැඩිය කලබල තියෙන ඇත්තෝ, ඊට වැඩිය අපිට වැඩිය වගකීම් තියෙන ඇත්තෝ, අපිට වැඩිය අපහසු තියෙන ඇත්තෝ. ඒක කොහොමරි මේ කායගත සතිය සරි කර ගන්න උත්සාහ කරනවා. ආනේක වැඩෙන්න පටන් ගන්නතර පස්සේ තේරෙනවා අපි ඉස්සර මේක නොබලපු එකයි ප්‍රශ්නේ. බලන ආකල්ප, බලන පුළුල් දෘෂ්ටිය, බලන සංකල්ප, බලන විතක්ක ਵਿਚාර දෙක තෝරාගත්ත පටන් ගත්තට පස්සේ මේ තියෙනවා දැනුයි අපි මනුස්සාත්ම භාවයට මනුස්සකමට ඉපදිලා තියෙනවා. මෙතෙක් කල අමුවල් දුරු කිනිසන් මෙතෙක් කල කෙරුවේ જાතිය බෝ කරන්න දවල් හෝ රෑ දවල් මිකල් රෑ දනිය සෙල්ලම විතරයි. දැන් විතරයි තියෙන්නේ ඒ ගේම ASCII මේ જાතිය බෝ කරන්න යන ගේම ASCII මේ කය වැඩ ගන්න හැටි. බලනකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා ලෝකේ දිහා බලන දෘෂ්ටි කෝණය, ආහාර දිහා බලන දෘෂ්ටි කෝණය, අඳුන් දිහා බලන දෘෂ්ටි කෝණය, ගෙවල් දොරවල් දිහා බලන දෘෂ්ටි කෝණය, බෙහෙත් පිළිකර දිහා බලන දෘෂ්ටි කෝණය, පැවිද්ද දිහා බලන දෘෂ්ටි කෝණය සියල්ලම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුජානකයන් නමක් දෙනවා. එයාට ධර්ම ටිකිය පහළ වෙලා තියෙන්නේ. දැන් එයා ධර්මයේ ස්ථාවරයි. හැබැයි කිසිම දෙයක් තව ලැබිලා නැහැ. ලෝකෙ දිහා බලන හැටි දන්නවා. ඉතින් බුදුජානකයන් සඳහන් කරනවා දැන් මෙතන කියලා තියෙනවා මේ මට්ටමටපත් වෙච්ච එකනා මේ බණ අපේ කරනත් මායя කෙනේකම් කරනවා. බණහල සාකච්ඡා කරන එකට ඉතින් හිතන එකටත් මායя කෙනේකම් කරනවා. නැත්නම් කුලීලි පානවා, අරමුණ දෙනවා. ඊට පස්සේ ඒක පරිේශන කරන එකටත් මායя වේලිවල කෙනේකම් කරනවා. මේ මට්ටමට ගිය කරන කරනවා. තාමත් ඇවිල්ලා රාගෙන් තෙත් කරන්න හදනවා, ද්වේෂයෙන් කලහඬ හදනවා, මෝහෙන් නිදි කරවන්න හදනවා. ඉතින් මෙයා දන්නවා මේ හැම වෙලාවකම මම කොහොමද මේකට ප්‍රතික්‍රියා කරන්නේ, මගේ කොහොමද කරන්නේ කියලා අවදි මනසකින් සතියෙන් අප්‍රමාදීව බලන්න. ඒ බලනින්න කෙනාට ඇති වෙන පදනම ඇති වෙන ඊට ආධාරයට සර්වචන් සඳහන් කරනවා මේක භාව ශාසනයේ ආස්වාසයක් ලැබිච්ච කෙනෙක් බුද්ධ ශාසනයේ ආස්වාසයක් ලැබිච්ච කෙනෙක් එයා දන්නවා එයා ධම්ම තිතියට බෙහෙත්ලා තියෙනවා. හැමදේම බලන්නේ ධර්මානුකූලව. අන්න එහෙම කෙනා පිළිබඳව සර්වචන් වහන්සේ උනන්දු කරවීමක් කරනවා. එයා ධාමකුට ලබල නැහැ ශාසනයේ. නමුත් බලන හැටි දන්නවා තමන්ගේ කය දිහා, ලෝකේ දිහා, ප්‍රස්තාව දිහා, අවස්ථාව දිහා. චිනා මෙන්න මේ විදිහට සුතා දකා ಪರಿචිතා වචසා ಪರಿචිතා මනසානුපේක්ෂිතා සුප්පටි විද්ධා මෙන්න මේ ආකල්ප සම්පත්‍ය ඇති කෙනෙක් මරණ චිත්තක්ෂණයේ මුක්තස්සතිව මරනවා. ජීවි කල්ලලා මරනවා අසුගති උපදිනයි. මේ විදිහට භාවනාව සඳහා මනාවකට යොමු කරවා ගන්නාලද පිහිටුවා ගන්නාලද ආකල්ප සම්පත්තිය දිකිනා මරණ චිත්තක්ෂණයේ මුත්තසතිය මරලා ගියත් ඒ කියන්නේ සීවි කල්ලලා මරලා ගියත් ඒකාන්තින් අන්‍යතර දේවනිකායක උප්පත්තිය ලැබෙනවා උප්පත්තිය ලැබිලා ටික වෙලාවකින් ඒ දිවි ලෝකෙට ගියත් ටික වෙලාවකින් එයාට තේරෙන්න පටන් ගන්නවා වෙලා තියෙන බැග්ගයක්. නමුත් මම ආපහු ඇවිල්ලා වැටලා තියෙන්නේ ස්වර්ගෙක. ඇයි මට මේ දේ උනේ? කොහොමද මම මෙතෙන් ආව කියලා බලන්න පේනවා මං ඉස්සල්ලා ආත්ම භ්‍රමචර්යය කරා. මං ඉස්සල්ලා ආත්මෙදී සත්‍ය පිටවලා. මං ඉස්සල්ලා ආත්මෙ බුදුමනාලා ඉති දරාගෙන කල්පනා කරලා කායගත සති වඩලා යම් දෘෂ්ටියකින් රචනා මරණ චිත්තක්ෂණේ මම දන්නේ නැහැ මොකද උනේ කියලා. එයා ඊට පස්සේ නැවත අර නැති වෙච්ච සතිය ආපහු පිහිට වීමට දුමාකාර ඉක්මනක් යාට ඇති වෙනවයි කියලා ආය සතිය නැවත පිහිටීමට ඒත් එක්ක විශාල ඥාන අවබෝධයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මම එදා ඒ කරපු භාවනාව නිසා මට අන්තිම අපහසුතාවකටපත් වුණා ධර්ම ආරක්ෂාව තියෙනවා ධර්ම ආරක්ෂාවෙන් ඉසෝසගත්ත ගමම්ම Tamanට ඒ සතිප්පාදේ හිත වෙනවා. මම අර අමාරුවෙන් ඇති කරගත්ත සතිය අපව ඇති වෙනවා. අන්නේ සතිය නිසා ඒක දිගට පැවැත්ීමේ ඇති වටිනාකම ඊට වඩා ගියාත්මයට වඩා සියක් ගුණයකින් වැටෙන්න පටන් ගත්තට පස්සේ අර විශේෂ අධිගමයකට සුවිශේෂී අවස්ථාවක් ලැබෙනවා කියන්නේ. ඉතින් මේක ඇත්තටම අපි ඔය ඉස්සරවනේ අපි කරපු ආශු දෙවෙනි වැඩමුළුවේදී ගොඩාක් සාකච්ඡා කරා ඒකට ඒ සෝතානුද්ධත කියන සූත්‍රය තමයි සාක්ෂි උනේ මේක අනිත් පැත්ත දරුවචාන්සේ කියනවා ඉතින් ඉස්සලා කරපු වැඩමුළුවකදී ඒකදී අපි අකිකන්දම සූත්‍රය ගත්තේ යම් හේයකින් මෙවැනි කායගත සතියක් වඩන්නේ නැතුව සුත්තා ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා ditthya සුපටිවිද්ධා නැතුව එක එක්කෙනෙක් ඉන්නවා කියලා හිතමු ඒකන මරණ චිත්තක්ෂණේ මොන අරමුණක් හිතට ආවත් මොන අනුව්‍යංජනයක් හිතට ආවත් ඕනම මරණ මොනකින් ඕනම අනුව්‍යංජනකින් එක්ක අපායට ගෙනියන නැත්නම් තිරසං ආත්මයක් ලබනවා මරණයට ඉස්සරලා අපි මේ විදිහට හිත හදලා තිබුණ නැත්තම් කායගත සතියට අපිට මොන දෙයක් කරමුණා අපාය මොන දෙයක් කරමුණා තිරසං අපාය බය කරනවා. අක්කන්දම සූත්‍රයේදී සර්වඥාන්සේ බය කරනවා අපි මේ කතා කරගෙන ඉඳලා දැන් මේ සාමාන්‍ය ජීවිතයේදී අපි සඳහන් කරනවානේ මේ අපාරෝ මේ සංසාරේ මතුම උපදින්න ඔබේම පුතු වේවා කියලා අපි සින්දු කියනවා. ඔබේම පිය ඔබ මට පොය වේවා ඔබ මට අම්මා වේවා තාත්තා වේවා අපි කියන එක ඇත්තටම බොහොම సౌందర్యාත්මක සුන්දර ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනාව මතින් පමණක් අපායට ගෙනියන. ඒක අරමුණු වුණොත් මරණ චිත්තක්ෂණයේදී අපාය. ඉතිසයි මොනම තැනකවත් ඉඩක් පෙන්වන්නේ මොන නිමිත්තද මොන අරමුණද ඔබ සුගතියට ගෙනියන්නේ කියලා මොන අරමුණක් මොන නිමිත්තක් තපාගත කරනවා කියලා මේකෙදී කියලා තියෙනවා කායගත සතිය වඩන කෙනා මරණ චිත්තක්ෂණේ හිත අවුල් වෙලා තිබුණා මුක්ත සතියක තිබුණා ස්වර්ගයට යනවා. ගිහිල්ලා ඊගාවට උසස් පෙළ පාඩමක් හම් වෙනවා ප්‍රොමෝෂන් එකක් හම් වෙනවා අර කරපු කායගත සතිය බොහොම ශීඝ්‍රයෙන් වැඩිට පටන් අර ගන්නවා ඊට පස්සේ යාට ධර්මය ලෝකෙ වැඩ කරන කර්ම ශක්තිය ඉක්මවල ධර්ම ශක්තිය වැඩ කරන හැටි විශේෂ කැපිපේන පටන් ගන්නවා ඉතින් මේ නිසා අපි ඔක්කොම මරනවා කාටවත් ඒක කියන්න බෑ. මරණ වේලාවේදී නිමිති අපි දැනටම සමාඩ පපුවේ ඊළඟනක් තියෙනවා මෙන්න මේක මට මතක් වේවා කියලා අච්ච කොටාගෙන ඉන්නවා. එහෙනම් පදක්කන් ඊළඟට ඉන්නවා. ওই කුයි දේ පැටුවත් කුයි දේ දැක්කත් අපායට ඉන්ටර්සිටි බස් එකේ නැක්කා වගේ නැග්ග ප්‍රමාවෙන් ඊළා පය බස. එහෙම නැත්නම් සීසන් කරියෝ. එනිසා අපි කොහොමද එවැනි අරමුණක් නොගන්නා සිතකින් එහෙම දෙයකට ප්‍රාර්ථනා නොකිට හිතකින් එදිනදා ජීවිතය ගත කරන්න. ඇත්තටම අපිට කිසිම ජවයක් කිසිම උනන්දුවක් කිසිම ශ්‍රද්ධාවක් කිසිම කුසල ඡන්දයක් ගන්න බෑ අරමුණක් නැතුව. අපි හැම අරමුණක් අරමුණවල් දේ වෙන්නයි අපි මේ තටමන. මේ දේ සැලසුම් කරගෙන ඒකට යන්නයි අපි මේ තටමන. ඒ තටමන හැම දෙයකින්ම අපි ඒ දෙසට අදිනවා. ඒ නිසා අපි යම් වෙලාවක කායගත සතිය වඩනවා නම් මේ කය පිළිබඳව භාවනා කරනවා නම් අපි හිතමු අර ඉස්සලා කියන විදිහට මනා සංකල්ප කල්ප ඇති කරගෙන ලදලද වෙලාවේ මේ මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණට එන්න අකල්පේ හදාගත්තයි කියලා. ඒක ඇක්චුලි තියෙන ආශ්වාස ප්‍රශ්වාසයේට ආකල්ප සම්පත්‍ය හදාගත්තයි කියලා. ඉතින් උත්සාහ කරන පුළුවන් තරම් සාද්දක් තියෙනවා තමයි, වේදනාවක් තියෙනවා තමයි, හිතිවිලි තියෙනවා තමයි. ඔය අල්ලපනල්ලේ ගස්සස්යෙන් අපි නික්කගෙන නික්කගෙන අපේ පාර හොයන යනවා වගේ මේ කුළු පුළුවන් වෙලාවේ මේ කයේ හිත පිහිටවනවා නම් කුළු පුළුවන් වෙලාවේ තමයි නැවත ආනාපානෙ හිත පිහිටවනවා නම් ඒ කයේ හිත පිහිටව පමණින් ආනාපාන පිහිටව පමණින් අපේ හිත රාගෙන් ද්වේෂයෙන් මොහෙන් අයින් කරනවා ඒකයි අපිට තියෙන අත පිටලාභය මේ කයට හිත පිහිටවපු කෙනාට මේ කය පිළිබඳ රාගයක් එන්නේ නැහැ කය පිළිබඳව හිත පිහිටවනට මේ කයට ද්වේෂ කරන්නත් බෑ කය පිටු හිත පිටු කරන්නේ බුද්ධියන්වත් බෑ. එනිසා ඒ චිත්තක්ෂණේ රාග ද්වේෂ මොමනේ ආශ්‍රද ප්‍රසවාස කරලා බලන්න ආශ්‍රද ප්‍රසවාසී ආශ්‍රද ප්‍රසවාසී වශයෙන් දන්නවනම් විශේෂ වශයෙන් කියනකොට ආශ්‍රාසී ආශ්‍රාසයෙන් දන්න වෙලාවක් තියෙනවනම් ආශ්‍රාසී ආශ්‍රාසී වශයෙන් දැන ගැනීමෙන් රාගය උපදින්නේ නැහැ. ආශ්‍රාසී ආශ්‍රාසයෙන් දන්න චිත්තක්ෂණේ මෝහය උපදින්නේ නැහැ. ආශ්‍රාසී ආශ්‍රාසයෙන් දන්න විලාවේ ද්වේෂය උපදින්නේ නිසා අපිට හම්බ වෙනවා රාග ద్వේෂ මොහ නැති චිත්තක්ෂණය මේ කායගත සත්‍ය පිහිටවීම. ඉතින් හොඳට පුරුදු කරලා පුරුදු කරලා පාරවල් දෙකක් භාවනා යෝගාවචරයට මැරෙන්න ඉස්සලා අත්දකින්න. මොකද අපි ආනාපානය දර්ශනයක් වශයෙන් කරන ගත්තොත් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ පටන් අර ගන්නකොට මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා නිමිති කළ හැකි තත්ත්වයක් තියෙනවා. අරමුණු කළ හැකි තත්ත්වයක් තියෙනවානේ. සංඥා වශයෙන් කඩන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අපි ඒක පුළුවන් තරම් පුරුදු කරලා වෙන මේ ආස්වාද ප්‍රසවාසි නිවි. මේ ප්‍රසවාසි ආස්වාසි නිවි කියලා කායගත සතිය වශයෙන් මේ දෙක වෙන් කරලා බලන්න උත්සාහ කරනවා. මේ දෙක වෙන් කරලා බලන්න උත්සාහ කරන්න කරන්න කරන්න සීක්‍රයෙන් අපේ හිත අරගෙන යනවා. දැනකට මේ දෙක අතර වෙනසක් නැති තැනක වැඩි වැඩියෙන් මේ දෙක අතර සංසන්දනය කිරීමේ ඥාණය තියෙන කෙනාට පරිච්ඡේද ඥාණය කියන එකට ඒ ඥාණය ආසන්න වෙන්න වෙන්න ටික වෙලාවක් ගියාට පස්සේ වෙනවා ආශ්වාසෙත් එකයි ප්‍රශ්වාසෙත් එකයි. නිමිති ගන්න හදන්න හදන්න. අරමුණු කිරීම වැඩි කරන්න වැඩි කරන්න. සංඥාව ගන්න හදන්න හදන්න ඒ සංඥාව වෙනස් වෙලා බොඳ වෙලා දෙක අතර වෙනස නැති තැනකට යනවා. ඒක උගෝදිනේ කරදරයට ගන්නවා බාධාවට මම වැරදිලයි කියලා හිතන නමුත් ඒක තමයි ස්වභාවය. මෙන්න මේ අවස්ථාව පැන්නොත් ආශ්වාස ප්‍රශ්වාස වෙනසක් නැති මට්ටමට අන්තිමට ආශ්වාස ප්‍රශ්වාස නොදැනෙන තැනකට යනවා කියන එක යෝගාවචරයෙන් අතින් කියවෙනවා. අන්න එතන ඉන්නකොට මැරුණොත් ඉතේ ආරමුණක් නැහැ. මොනම දෙයක් අපතල නැහැ. පතන්න උත්සාහ කරලා තියෙන ආශාසය හරි ප්‍රසවාසය හරි මොකක්වත් දැන්නේ ඔක්කොම ගෙවිලා. අන්න ඒ தত্ত্বය අපිට තේරෙනවා හොඳටම රාගයේ ද්වේෂයේ මොහේ නැතුව විතරක් මේ නැති බව Tamanට උරගාල ප්‍රත්‍යක්ෂණය කරලා පෙන්නන්න පුළුවන් මේ වෙලාවේ අරමුණක්වත් නැහැ නිමිත්තක්වත් නැහැ සංඥාවක්වත් නැහැ චේතනාවක්වත් නැහැ අතිෂ්ඨානයක්වත් නැහැ අභිනිවේෂයක්වත් නැහැ ආන මේ தত্ত্বය නික්ලේශී தত্ত্বයක් කියන්නේ මේ කායගත සතිය කියන ප්‍රතිපදාවේ ඉදිරි අවස්ථාවක් කියලා මේ විදිහට අරමුණක ඉඳලා අරමුණ නැති තත්ත්වය. මමයා තියෙන තැන ඉඳලා මමයා නැති තත්ත්වය. කියන්න පුළුවන් තැනක ඉඳලා කියා ගන්න බැරි තත්ත්වය. සීමා මරියාදාවල් තියෙන තැනක ඉඳලා සීමා මරියාදාවල් ගන්න බැරි තත්ත්වයකට යන්න පුළුවන් බව තමන්ට ප්‍රත්‍යක්ෂ කරන්නේ හොඳම දක්ෂයෙකුට හත් දවසකින් විතර කරන්න පුළුවන් කියන එකයි ওই මහා සීසාරදෝ ස්වාමීන් වහන්සේගේ අත්දැකීම. ඒකයි මේ හත් දවසේ භාවනා ක්‍රමයේ ඉන්න පටන් ගන්න. හරියට කවුරු හරි මේක පරිශ්‍රණය කරන්න හත් දවසක් වෙන් කරන උත්සාහ කළොත් පළවෙනි දවසේ දෙවෙනි දවසේ කුඩල්ල කොට උඩ දීපාවෙන් පෙරලෙනවා. රාගයටයි යතින්නේ, ද්වේෂයටයි යතින්නේ, මෝහයටයි යතින්නේ. ඒක හරියට ආකල්ප සම්පත්තිය පිළිටවගෙන කුළු කුළු වෙලාවේ කයි කුළු කුළු වෙලාවේ ආනාපානෙ පිටේවොත් ඒ ස්වාමීන් වහන්සේ පිටින්නේ මේ බිම හැකිලිම. කොයි එක පිටුවක් ටික වෙලාවක් ගියාම මේ අරමුණු අතර වෙනස නැති වෙලා අරමුණ අරමුණු කරගන්න බැරි තත්ත්වයක් කායගත සතිය ඇති වෙනවා අරමුණක් නැතුව. මෙන්න මේක තමයි gedara වාගේ පුරුදු කරන්න පටන් අරගත්තොත් ඒ කෙනාට මරණ වෙලාවේ දක්මුක්කක් ආවොත් කොහෙද මම හිත පිටවන්න ඕනේ කියලා අර කියන තියෙන අන්න අරමුණ සම්පූර්ණ සංසිඳිච්ච වෙලාවට හිත පිටවන්න පුළුවන් නම් හිතා ගන්න අමාරුයි ඒක මරණ මොහොත කියන්නේ ඒ තරම් අපට සංසුද්ධියක් තියෙන වෙලාවක් නෙවෙයි. නමුත් හික්කමට හිතන්න gedara dora gadawittak කර කටයුත්තක් කරන අපිට කේන්තිගේ වෙලාවක් කියලා. නැත්නම් අධික රාගයක් ආපිලාවක් කියලා. ඒකට අපි දන්නවා දැන් මේ හිත යන්න හදන්නේ කඩාගෙන අන්තවාදීව එක්ක කාමසුකල්‍යාණ කරණියට එක්ක අත්කලම ගන්න. ඉතින් දැන් මොකේද මං එල්ලෙන්න ඕනේ. මොකේද මම කය පිහිටවන්න ඕනේ. හරියට බැලුවොත් උදැසන කලින් පුරුදු කරලා තිබ්බනම් මේ අරමුණක් නැති තත්වයට මෙතන කය හිත පිහිට වැවුවොත් අන්න තක්කමුක් වේලාවක තීඳු කරන්න යන්නත් එපා මිනිස් ගන්න යන්නත් එපා වාදි පැටලෙන්න යන්නත් එපා හොඳටම භාවනා කරපු වෙලාවක හම්බෙච්චේ ශාන්ත සුන්දර தත්ත්වය අරමුණු කරගන්න පුළුවන් නම් එයාට අර උතුරුනපත් හැලියක් වගේ පැහිපැහි තියෙන හිතට ඇල්ලතොටියා වැක්කිරුවා වගේ පාරට හිත තැම්පත් වෙන්න ඉඩ තියෙනවා ඒක ඇත්තටම මනුස්ස ලෝකයේ ආශ්චර්ය ධර්මයි. මනුස්ස ලෝකයේ තියෙන අద్భుත ධර්මය කළ හැකි දේවල්. මේ විදිහට භාවනා කර කර ඉන්නකොට සත්‍යයක් ඇවිල්ලා අපිට කේන්තියක් කරනවා. එහෙම නැත්නම් වේදනාවක් ඇවිල්ලා කේන්තියක් කරනවා. නැත්නම් හිතවිල්ලක් ඇවිල්ලා කේන්තියක් කරනවා. ආධුනිකයට ගොඩක් ඒක සිද්ධ වෙනවා. අන්නේ කේන්තිය අපේලාදී සලෝක සාදාලා නැගිටලා යනවා වෙනුවට අර කල්පනා කරන්න පුළුවන් නම් දැන් මුචි මාර්යා දෙපැත්තකින් මට ගහලා තියෙන්නේ. එකක් ආනාපානි කරලා සද්දයක් දාලා. දෙක ඒ සද්දයට මට දැන් කේන්ති ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ රට කොතනද බුදු ආමතුරු ඉන්නේ? මොකද ධර්මයේ මොකද්ද මම කරන්න ඕනේ කියලා. අර කියන්නේ මේ වෙලාවට සද්දෙ තියෙද්දිත් උස්මට හිත දාන්න බලන්න. වේදනාව තියෙද්දිත් අතරින් පතරින් හරි උස්මට හිත දාන්න බලන්න. ඉතිවිලි තියෙද්දිත් අතරින් පතරින් හරි මූල කර්මස්ථාන දාන්න පුළුවන් නම් ඒක අපිට ගමනක් යනකොට අරගෙන යන හැරමිටියක් වගේ එහාට මෙහාට වැන්නකොට හැරමිටිය ගහලා පාරු වෙන්න පුළුවන් වගේ මේ මූල කර්මස්ථානයේ සාධ්‍යයක් මැද බලන එක වේදනා තියෙද්දි බලන එක ඉතිවිලි තියෙද්දි බලන එක මේ කියන ගැඹුරු අභ්‍යාසයේ මූලික පාඩම මේක මේ කියන සංසිද්ධිය දක්වා මාත්‍රික භාවන කතාවේ ආවනම් මේක මම වෙන පැත්තකින් විස්තර කරන්න මෙහෙමයි. අපි ආනාපාන සති භාවනා කරන වාඩි වෙලා ඉන්නවා. මේ කිලිම යොදාන්න පුළුවන් සක්මණ ප්‍රශ්නයක් නැහැ. අපි වාඩි වෙලා ඉන්නවා කියන්නේ වාඩි වෙලා ඉනකොට ඔන්න සද්දයක් ආවා. ඇවිල්ලා මට දැන් හොසටම කේන්ති ගියා. එතකොට ටික වෙලාවකින් මට තේරෙනවා මම වාඩි උනේ සිල් අරගෙන. පටිහිටි විනේ සිල් අරගෙන. මේක භාවනා මධ්‍යස්ථානයක්. මං ආයෙ මෙතෙන්ට කේන්ති ගන්න නෙවෙයි. දැන් වෙලා තියෙන්නේ මොකද්ද මට දැන් කේන්ති ඇවිල්ලා. ඔක කී ඔය මට්ටම තේරුම් ගන්න තේරුම් ගන්න ගතිය එහෙම නැත්නම් දැන් මම කොහෙද ඉන්නේ කියන එක තේරුම් ගන්න ගතිය මේ එක්කෙනෙකුටවත් අලුතෙන් උගන්නන්න ඕනේ නැහැ. පිට යනවා පිට ගියාට පස්සේ තේරෙනවා දැන් මං ඉන්නේ පිට ගිහිල්ලයි. මෙන්න මේක දැනගත්ත ගමන් භාවනා පුරුදු කරපු එක්කනා තේරුම් අරගන්නවා මට දැන් තියෙන එකම ගැලවුම තමයි එකම පිළිසරණ තමයි එකම සරණ තමයි නැවතත් ආනපාණ්ඩ යන්න පුළුවන්. සමහරෙකුට ඉබේම යනවා. වහන බොහොම වැඩිකම නිසා. සමහරු හිතා ගන්නවා නෑ දැන් මම ඉන්නේ අසරමං වෙලා. මට දැන් ඕන කරලා තියෙන ආපහු ക്ഷേම භූමියකට යන්නයි, සරණක් හොයන්නයි, පිහිටක් හොයන්නයි. ඒක තමයි අරමුණෙන් මං කරේ. ආය අරමුණට එන්න පුළුවන් නම් ඒ කෙනා අරමුණට එන්න නම් එක පොරොන්දුවක් අරන් තියාගන්න. එක ගිවිසුමක් තියෙනවා ආපු සත්‍යයට වෛර නොකරන. ආපු වේදනාවට වෛර නොකරන්න. ආපු හිතවිල්ලට වෛර නොකරන්න. වෛර කරපු කෙනාට මොනවත් කරන්න. කොරස් කටේවත් අත දාගන්න. ඒක නිසා මේ එන සද්දෙට එන වේදනාවට එන හිතවිල්ලට වෛර නොකර සිටීම හරහා තමයි අපි මායя වටනව නෙවෙයි මායя කකුල් දෙක දිගේ ඇටයට පස්සේ මැදින් ට්‍රින්ගල යනවා වගේ වැඩ. සිවිලන් කාර්යය යන්නේ. මායගෙන මා විශාල සතෙක්. ඒ මනුස්සය අපිත් එක්ක දඟලනට ඉඳපු ගමන් ඌට ගහන්න බෑ කොහොමද බුදුහාමරතට බැරිද? ජනසි මාර්පරාජය කිරුවා කිව්වට අන්තිම පිරුණ පානලට ඇවිල්ලා ආරිසවන්ත වැඩ ඉවර යන්නේ කිව්වා ගියා. තාම මාරයා ඉන්න බුදුරජාණන්ට පිරුණ බෑ. ඉතින් අපි මාර්පරාජය කිරුවා කිව්වකට මේ වෙලාවේදී බුදුරජාණන්ට තමන්ගේ දෙද පෙන්වුවාට අවසානයේ පිරුණ බෑ මාරයාගේ ආරාධනාවට ආනන්දාමතුරුගේ ආරාධනාවට නෙමෙයි. නිසා මාය පරද්දන එක නෙමෙයි තියෙන්නේ කකුල් දෙක පොඩ්ඩක් ඈත්මත් කරන කරගෙන ඉඳලා සුස්. මැදින් පටින්න. මැදින් පණින්නේ කොහොමද? ශබ්ද එනකොටම කේන්තියන්න තමයි අපි මාය අපිව හදලා තියෙන්නේ. වේදනාවක් ඇහෙනකොටම කේන්තියන්න තමයි මාය අපිව හදලා තියෙන්නේ. අපි පුරුදු කරන ලක්ෂ වාරයක් මේ ලනුව කාලා කාලා කේන්තියන එක නෙමෙයි වැඩි ආපහු වෙනවා ආනපන පීඨන එක. වේදනාවක් ආවත් හරියට තමයි කේන්තියක් තරම් වේදනාවක් තියෙනවා. මට පුළුවන්ද මේ සරණ යන්න ආනපානෙ පිහිට යන්න ආනපානෙ කියලා ආපහු ආනපානෙ යනවයි කියලා කියන්නේ තෙත දරණීය තමයි. කේන්ති කියයි කියලා කියන්නේ වේදිච්ච දරණිය. ඒක ගිනි ගන්න ගන්න දාපු ගමන් දාලා අතුල්ලපුවම ගිනි ගන්න. තමන්ගේ හිත කේන්තියක් නැති එකක් නම් ප්‍රතික්‍රියා නොකරන එකක් නම් ඒක තෙත ලීදණ්ඩක් වගේ. ස්නේහණයේ සහිත වැක්කෙන තෙත සහිත ලීදණ්ඩක් වගේ මාර ඇවිල්ලා කොච්චර ගිනි ගන්න දන්නේ ඇතිල්ලුවා. මේක ගිනි උපදින්නේ නැහැ. ඒක නිසා ඒ ඇති වෙන කරස්කැපුමට ද්වේෂ නොකර සිටීම ප්‍රතික්‍රියා නොකර සිටීම ගැටුමක් ඇති නොකර සිටීම තමයි මේ ආනාපානයේ යෑම හරහා අපි ක්‍රියාවත් කරලා පෙන්නන අපේ උපේක්ෂාව. ඒක බුදුජානසේ සඳහන් කරන්නේ ඒ වගේ තෙතලියකට කොච්චර ගිනි ගන්න දණ්ඩකින් ඇතිලුවත් කේන්ති යන යා බලන්නේ ඇත්ත තමයි මට වේදනාවක් ඇවිල්ලා තියෙනවා, සාධ්‍යයක් ඇවිල්ලා තියෙනවා, කරදර වෙලා තියෙනවා. නමුත් මම බලන්නේ හිත ද්වේෂ කරගන්න නැතුව ආපහු ගෙනලා මූල කර්මස්ථානේ තියන්න දන්නවනම් කාට හරි පුළුවන් නම් කොයි වෙලාවක හරි නන්නත්තර වෙච්ච හිතක් නැවත අරමුණ කරා එන පාර විස්තර කරන්න ඒක තමයි ලෝකේ තියෙන සුවිශේෂීම සාහිත්‍ය නිර්මාණය. හිත පිට ගිය වෙලාවක ඔන්න මෙතන මං නන්නත්තර වෙලා ඉන්නේ කියලා දැනගත්තට පස්සේ කේන්ති ගන්න නැතුව එතන ආපහු පාර හොයාගෙන Taman හිටපු තැනට එන්න පුළුවන් නම් ඒක තමයි මේ භාවනා ජීවිතයේ තියෙන සුවිශේෂී ක්‍රියාව ඒකට කියන ධම්මටිචිය කියලා. එයාට ධර්මය හැමදාම පිටායි. ඔයත් දන්නව ඇති බල්ලෝ දුර ගමන් යනකොට මොකද කර කර යන්නේ? උගයෙන් ගාන චූ කර කර යනවා. ඒ මොකද ස්වාමියාට යන පාර මතක නෑ බල්ලට එන පාර මතක තියෙනවා ඌේ ඉවතිගේ එනකොට ෂුවර් එකටම ගෙදර එනවා ඒ නිසා බල්ලට ධම්මට්ටි ඥානෙ තියෙනවා ඌ දුර ගමනක් කරනකොට ඌ මඟ දිගට ලකුණු තියාගෙන යන්නේ මේක තමයි මෙනෙහි කරනවා කියන්නේ ආස්වාසලාවේ ආස්වාස මෙනෙහි කරනවා ප්‍රසවාසලාවේ ප්‍රසවාස මෙනෙහි කරනවා කියන්නේ ඒ ලකුණ ඌට අපව ගෙදර එන පාර කියලා දෙන බල්ලට කවදාකවත් වයර් මාරු වෙන්නේ නැහැ. GPS එක ඕනේ කරන්නේ නැහැ. කායම ටෙලිෆෝන් කරලා පාර අහන්න ඕනකමක් නැහැ. ඌ මොන දියා බලනවා මේ අයිතිකාරයට මම වයර් මාරු වෙලා ඌ GPS හොයනවා. ඌ සෙල්ෆෝන් කතා කරන බල්ලා එනවා. ඔන්නෝ ගතිය තමන්ගේ හිතේ තියෙනවා. නැවත මූල කර්මස්ථාන නැවත කයට නැවත තමන් පටන් ගත්ත තැනට එන්න පාර දන්නවනම් ඒ මනුස්සයා මරණ චිත්තක්ෂණයේදී මුට්ට සතිය කාලා ක්‍රියා කරත් අංජබජල් ලෝකෙකින් මැරුණත් ක්‍රේල් වෙච්ච ලෝකෙකින් මැරුණත් එහෙම නැත්නම් අටලව ගත්තම මනුෂ්‍ය කාදාක පල්ලයට පැටන්නේ ධර්මයේ ශක්තිය තමයි යා උසස් තැනටපත් කරලා ඔබ මේ තරම් මුට්ට සත්‍යයක් මරණයක් කියන්නේ ඇයි මේ දිවි ලෝකයේ ආවේ කියලා යාට කල්පනා කරලා පෙන්නනවා මම මීට කලින් කොච්චර භාවනා කළා කියනවාද කියනවනම් මූල කර්මත්තාරය හඳුනනවා ඉතින් කලබල වෙච්චලා දන්නවා කලබල වෙච්චලා කාටවත් එක්ක නඩු කියන්න කටන්ට වාද කරන්න කලපණ්ඩ යන්නේ ආපහු මූල කර්මත්තාන්ට එන පාර දන්නවනේ ඒ මිනිස්යාට මායාගේ මායයට යව අරමුණු කරන්නවත් බෑ කියලා අපි මෙතෙක් කල් කිව්වේ අපිට හසුරුකම් කරපු අයට හසුරුකම් කරන්න ද්වේෂ කරකට හිටියා මිසක් අපිට ආපහු එන පාර මතක නැතුව මේක කිසිම කෙනෙකුට උගන්වන්න ඕනේ මෙන්න මේ ශක්තිය හැම කෙනාගේම හිතේ තියෙනවා. අන්න ඒකට බුදුරජාණන් වහන්සේ අතපැන්වක් කරනවා. අභිෂේක කරලා කියනවා හැම කෙනාගේම හිත පිට යන්න පුළුවන්. ඒක මායාවේ පැත්ත. ආපහු එන පැත්ත තමයි බුදුන්ගේ පැත්ත. හිත පිට යන්න පුළුවන් ඒක තමයි අධර්මය. ආපහු එදෙන්න ආපහු එන පැත්ත තමයි ධර්මය. පිට යන පැත්තක් තියෙනවා. පිට යන පැත්තක් තමයි ඒක පෘථග්ජන ගතිය. ආපහු එන ගතිය තමයි සංඝයා කියන්නේ. භ්‍රමචර්යය කියන්නේ. යෝගාවචර කරනවා. මෙන්න මේකට සමාදන් වෙච්ච දවසේ එයාට කියන්න දෙනවා මම හයිය ඇති තියෙනලා මට කරන්න තියෙන කරදර සියරම කරපළා. බැරි වෙලාවෙ මට මොනක් කරගන්න බැහැ. මගේ එකම යුතුයකම තමයි මට වැරදිච්ච තැන ඉඳලා මම ආපහු මුල් කර්මස්ථානට එන්න. මම ආපහු මගේ ගෙදෙට්ට එන්න. මෙන්න මේ විදිහට කායගත සතිය කය අරමුණක් කරගත්තොත්, නිවෙෂණයක් කරගත්තොත්, කෙම්බීමක් කරගත්තොත් යාට තේරෙන්න පටන් ගන්නවා මේ සඳහා පර්යංකය විතරක්ම නෙවෙයි සක්මන් කරන කයත් කෙම්බිමක්. හිටගෙන ඉන්න කයත් කෙම්බිමක්. නිදාගෙන ඉන්න කයත් කෙම්බිමක්. ඉස්සරහා බලන කය, පස්ස බලන කය, අත දිගාරන කය, අත නමන කය, කතා කරන කය, යන කය, එන කය හැම අවස්ථාවකම තමන්ගේ හිත මම දැන් මෙතන කියන තැන ගත්තා නම් ඒ කෙලස් ටික ආපහු එන ගමනේදී ඒ තාක් වෙච්ච කෙලස් සියල්ලම අഘോഷි කරගෙන තමයි එන්නේ. ඒක බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ආනාපාන සති භාවනා කරද්දී ආනාපාන සතියේ ඉඳලා අපි හිත පිට ගිහිල්ලා තරහක් ඇති වෙලා නමුත් එයාට සී කල්පනා නැ තරහ මාන පාක්ෂිකයි මම ආපහු එන්න ඕනේ මගේ කර්මස්ථාන කියලා නැවත ආනාපානෙට ආවා නම් ඒ අතරමැද පහළ වෙච්ච සියලු කෙලෙස් අහෝසි වෙනවා ආපහු එන ගමන සමාදන් වෙනවා නම් මුලින් ආනාපාන අගට ආනාපානේ නම් මුලට අසත්‍යන අගට අසත්‍යන ඊ අතරමැද මුත්ත සතිය තිබ්බත් කෙලස් තිබුණත් ඔක්කොම හොසි. ඉතින් මේකට කොච්චර භාවනා කරන්න ඕනද කියන එක එක එක්කනේ හිතගන්න. ඒක නිසා අපි භාවනා අපේ ජීවනයේ ඇති වෙන්නේ අපිට කරදර ප්‍රමාණයක් වැඩි කරදර ප්‍රමාණයක් ඉවස ගන්න පුළුවන් උනොත් මිස කිසියම් කරදරයක් නැතුව යාකන්ෂන් කරපු කාමරයක මැත්ස් එක්කත් අහන්න නැතුව ඉඳගෙන ඉන්න එකෙන් නෙමෙයි. අන්න ඒක තමයි අපි මේ සම්ප්‍රදායන් කුල බුද්ධ ආගමේ අපිට වැරදිච්ච කොට. අපි ජන මොනම කාර්යයක් නැතුව නිස්සද්ද මැටි බුද්ධෙක් වාගේ ගල්බගුණෙක් වාගේ ගොඩාක් ලයින්න පුළුවන් නම් ෂෝක් සෝ අරීම රස. තත් බුදුන්ස් කියන්නේ කෙලස් කැපෙන්නේ. ආසවක්කේ පිණිස පිටන්නේ. ආසවක්කේ පිටනම නම් දාන සත්‍යයක් ආවා. තරහ ගියා. මම එතනදී ඒක දැනගත්තා මම ආපහු මගේ ගෙදෙට්ට ආවෙනකොට ඒ තරහ නැති වුණා මම දන්නවා මෙච්චරක් තරහ නැති කරන්නේ නැහැ. ඒට ඊටත් දෙය තරහක් ආවට පස්සේ ආපහු ගෙදර එනවා. ආවට පස්සේ අද මෙන්න මෙච්චරක් මැටි මං අයින් කරගත්තා. මෙච්චරක් කෙලස් අයින් කරගත්තා කියලා හරියටම දන්නවා. මේ භාවනා කරනකොට කෙලස් කැපෙනවා. ඒක කවදාකවත් හීනෙන් සිද්ධ වෙන එකක් නෙවෙයි. පස්සතෝ භික්ඛවේ ඥානතෝ ආසවාණං khයං වදාමින්න අපස්සතෝ න අජානතෝ. මහණේ ආස්ව ආස්වක්ෂේතර වෙනකොට ආශව ධර්ම කැපෙනකොට ඒක දැක දැක කැපේ. දැන දැන කැපෙන්නේ එහෙම නැතුව ඉන්ජෙක්ෂන් ගහලා දත් ගලවනවා වගේ ඉරිවට්ටලා කරන වැඩක් නෙවෙයි. අමුයෙන් ගලවන්න. දත ගලවන්න ඕනේ අමුයෙන්. එතකොට ආයෙත් නැකට අරගෙන දත් ගලවනවා. එහෙම නැත්නම් දොස්තර බයිනවා ඉන්ෆෙක්ෂන් උනායි කියලා කියනවා ලෝකල් ඇනස්තීසියා කියනවා ටෝටල් ඇනස්තීසියා කියනවා සම්නිකර බොරු. ඒ පරණ කතාවක් තිබුණා මේ විහිළු කතාවක්. දත් කලවන කෙනෙකුට මතක් වුණේ. දත්දොත්තර මහත්තයයි වෙන නෝන මහත්තයෙකු අතර අනියම් සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඉතින් කියනකොටම hina වෙනවා. ඉතින් නෝන මහත්තයා කරන්නේ මේ අර අර අර දත්දොත්තර හම්බෙන්න උනේ ඡාම ගිහිල්ලා දතක් කලවන්න ඇවිල්ලා ඒක ටිකක් කරගන්නවා ඒක. ඉතින් එදා ගිහිල්ලා කතා කරන කෙනා මේ 3 වෙනි දත ගලවන්නේ දැන් මොකද කරන්නේ කියලා. කියන්නේ 32යි අපොයින්ට්මන්ට් 32ක් අරගෙන දැන් දැන් දත් ඉවරයි මේකෙදී දත ගන්න ඉන්ජෙක්ෂන් ගන්න නෙවෙයි අමුයි මේකයි ඥානතෝ වික්‍රමේ පස්සතු ආසවණං khයම වදාමකින් තමයි හොඳටම තේරෙනවා මට ඉස්සර ටිකක් කයින්කොට කේන්ති යනවා දැන් කයින් කැස්ස තියේදී සතිය පවත්තන්න දානවා ඒක එහෙණයක් ගන්නකොට මට අමාරුයි වෙන කරදරයක් ඊළඟ දවසේ භාවනා කරනවා කැස්ස දෙක තුනක් එක දිගට ගියත් මට භාවනා කරන්න පුළුවන්. ඊට පස්සේ ඊට වැඩිය සත්‍යයක් කරනද එයා හොඳටම දන්නවා දවසින් දවස දවසින් දවස මේ පුංචි වේදනාවක් මධ්‍යස්ථ වේදනාවක් පුංචි සත්‍යයක් මධ්‍යස්ථ සත්‍යයක් පුංචි හිතවිල්ලක් මධ්‍යස්ථ හිතවිල්ල මේක තේරෙන්නේ නැතුව මම ඉන්නේ උද්‍යප්පේ ඥානයේද මම ඉන්නේ සංකාරපේක්ඛා ඥානයේද මම ඉන්නේ පළවෙනි ධානයේද මට සෝවාන් සකදාගාමි කියලා මේ තේරම නිකන් කාඩ්බෝඩ් ඔටුන විතරයි Tamanda තේරෙන්නේ නැත්නම් ඒ ටික ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි කියන එක මේ khය මොකටද මම පාවිච්චි කරන්නේ මොන කරදරයක් තිබ්බත් khයට හිතාපු ගමන් ඒ තියෙන ඒ කෙලස් ඒ khයට එනකන් තිබුණු කෙලස් ඒකෙන් අපෝෂ් කරනවා. ඒ නිසා අපේ චින්තන රටාව පටන් ගන්න ඕනේ khයෙන් මැදදී කොච්චර කෙලෙසුණක් නැවත කයට කායගත සතියට ආවනම් අතරමැද ප්‍රදේශයේ ඇති වෙන කෙලෙස් අරෝෂ වෙන්න පටන් ගන්නවා. එවැනි தත්ත්වයකට භාවනා කරපු කෙනෙක් මරණයෙන් එහාට ගියත් දක්මුක්කගේ මරණත් මුත්තසතියේ මරණත් ආගත වෙන්නේ ධර්මයේ ඔසව තබනවා යාව ඒකලියල මතක් කරලා දෙනවම කරපු භාවනාවෙන් සම්පෙතෙන්න ආවා. දැන් සලකා බලන්න තවදුරටත් ඔය ලැබිච්ච සැප සම්භාෂණ කරගෙන ඉන්නේ නැතුව ආදි දමන්දමයි නැතුව හාම රාශර සත්‍ය පිටවන්නේ කියලා මේක මට කියන්න පුළුවන් කතාව අමාර කරමින් යම් කිසි කෙනෙකුට භාවනාවේදී මගේ ඉෂ දැන් කෙලෙසක ඉඳලා ආපහු අරමුණට ආවා කියන එක දැකලා විඳලා කාටද කියන්න පුළුවන් තත්යකට ආවනම් එයා භාවනායේ ධම්මට්ටි කියලා බලලා තියෙනවා. දැන් හරියටම කියන මට තරහ ගිය සද්දයකට ඉර කර හිටිය ආනාපානෙ මම ඒ වෙලාවේ තරහත් බව දැනගෙන මම කරපු දේ එමීට නැවතත් ඒ තරහ ඉවර කරලා නැත්නම් තරහ විනිවිදලා තරහ හරහා මට ආපහු ආනපන්න එන්න පුළුවන් ආනපන්න ඇතුළ බලන්න ආනපන්න තරහ ගිල්ල නැහැ ආනපන්න තියෙනවා ඕම සාන්තව ඒ නිසා මට ආයෙ ආනපන්න දිගේ යන්න පුළුවන් වුණා ඊට පස්සේ සද්ද එනකොට මගේ ඉච්ඡර කැළඹෙන්නේ නැහැ වේදනාවට කැළඹෙන්නේ කියලා මෙන්න මේ ආපහු එන ගමන නැවත gedara බලා එන ගමන සාර්ථකව Tamange දක්ෂකමක් විදිහට කියන මනුස්සයෙක් කවදාකවත් ශබ්ද පිළිබඳ චෝදනා කරන්න යන්නේ චරිචුරු ගන්න යන්නේ. බාධාවල් ගැන කතා කරන්නේ, එයා කතා කරන්නේ නැවත සකස් කර ගැනීම පමණයි. මේක නිසා සෙත් බුද්ධ학මේ වචනයක් කියනවා අපි දැනගත්තත් නොදැනගත්තත් දැන් ඉන්නේ නිවස බලා අපව වෙන ගමනේ. හැම කෙනාම ඉන්නේ නිවස බලා යන ගමනේ ඒක ගැන විතරක් කතා කරන්න වැරදිච්චව පරදිච්චව කතා කිරීමම මාර්ගපක්ෂිකයි. වැරදිච්චව වැරදිච්චව ගැන කතා කිරීමම කෙලෙසයක්. එකෙන් වෙන්නේ අපි පිට යෑමට උනන්දු කරනවා. අපි උනන්දු තියෙනවා නැවත වැරදිච්ච තැන හොයාගෙන දැනගෙන මෙච්චරක් වැරදිලා තියෙනවා නැත්නම් බඩේ මෙච්චර මැටි තියෙනවා කියලා කාපුරාත්තල් ගන්න දැනගෙන ආපහු එන්න පුළුවන් පාර දන්නවනම් ඒක අපි හොරතම් කරන්න මොනම ශක්තියක්වත් ලෝකේ නැහැ. ඒකට මොනම බාධාවක්වත් බලපාන්නේ නැහැ. ඒ චතුර්ජන සදා කර තිනවා ඒකේ එමණිකනාට යසකසති කායගත සති භාවිතා බහුලීකත තස්ස මාරෝ ලබති න ඕතාර. ඒකිනාගේ මනසට මනුස්ස මාරයට බෑ ගන්න බෑ. නතස්ස ලබති මාරෝ ආරම්මණං මේක ආරම්භ කරන්න බෑ මාරයට මුඩ ලණුවක් දුන්නත් මොන වැටිල්ල වැට්ටුවත් එයා දන්නවා ආපහු එන හැටි එයා කතා කරන්නේ ඉච්චරයි එයා සත්පුරුෂ වචනේ ඉච්චරයි එයාගේ සද්ධර්මයේ ඉච්චරයි වැරදිච්ච කෙනා කතා කරන්න යන්නේ ආන්න මෙතෙන්ට ගියා නම් මතක තියාගන්න ඕගොල්ලෝ දවසක් කතා කරන වචන වලින් 99ක් කැපෙයි කතා කරන වචනේ සද්ධර්මයේ වී අද තියෙන ඔක්කොම සංකප්ප අද වැඩිම අරයට අතන වැරදුනා මට මෙතන වැරදුනා කියන ඉතින් මේ නිසා අපි කොච්චර දවසක මාන පාක්ෂික වෙනවද ඒ නිසා ලොකම දේ තමයි මුගින් නොබැනී ඉන්නවා කියන ලංකා වචනයක් තියෙනවා. තියෙනවා අනිම අසද්දා ධර්මයක දෙනු කතා කරන්න යන්නේ. කතා කරුවොත් වෙන්නේ කොහොමද තවත් කෙනෙක්ගේ හිතක් කෙලසෙන එකයි ඒක කහාගෙන දරාගෙන ඉන්නවා මට මෙහෙමත් කරදුනා මම මෙහෙම හදාගත්තා. එච්චරයි කතා කරන්නේ. ඉතින් ඒ විදිහට ඒ කායගත සතිය අඩේට තියාගෙන වාංගුවට තියාගෙන තමගර පිරිසුදු චිත්ත ප්‍රවෘතියට නැවත නැවත පැමිණීමේ කෘත්‍ය කෙරෙන්න නම් බාධා එන්නම ඕනේ. බාධා නැතුව කරන්න. ඒ නිසා අපි දැන් බාධා දිහා බලන්නේ බාධකයක් විදිහට නෙවෙයි සාධකයක් විදිහට. වැටුවට පස්සේ මම නැගිටින්නේ කොහොමද කියලා ඉතින් සියලු දෙනාටම මේ මෙතෙක් ලැබපු ඥාන හරහා දැනුම හරහා ඒක තවදුරටත් ඔප්නම් වීම පිණිස තෙද ගැනීම පිණිස කුළු ගැනීම පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිල් දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.